මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්නුක ශීලයේ සමාදන් වෙන්න নমස්කාරය කියන්නේ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 පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා පමාදීන සම්පාදේතබ්බං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මා ශවන කාලෝ අයං භදන්තා ධම්මා ශවන කාලෝ අයං භදන්තා ධම්මා ශවන කාලෝ අයං භදන්තා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 පමාදං අප්පමාදේන යදානුදති පණ්ඩිතෝ පඤ්ඤාපාසාද මාරුයිහ අසෝකෝ සෝකිනින් පජං පබ්බතණ්ඨෝ භුම්මඨේ ධීරෝ බාලේ අවෙක්ඛති සදහවත් පින්නතුනේ සම්බුද්ධ ශාසනය පහළ වුණේ දඹදිව නමුත් මුල් බැසගත්තේ අපේ මේ ලංකාදීපේ අනාගතය ගැන සලකල බලලා බුද්ධ ශාසනය රැක ගැනීමේ වගකීම භාරදූර වගකීම මිහිඳු මහරහතන් වහන්සේ අද වගේ පොසන් පොය දවසක අපේ මේ කුඩා ආදිවයිනට පැවරුවයි කියන එකයි අපි සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ. කාරණේ එහෙමනම් බුද්ධ ශාසනයේ පරමාර්ථ සාර ධර්ම ගැන අපි නිරන්තරයෙන් මතක් කරගත යුතුව තිබෙනවා. දැන් ඒකට අදාළ වන ගාථාවක් තමයි අපි අද මාතෘකා කරගත්තේ. මේ ගාථා ධර්මයේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමදී දේශනා කර වදාළේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සම්බන්ධයෙන්යි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ කියන අවස්ථාවේ වැඩ සිටියේ රජගහනුවර පිප්පලි ගුහාවේ. එහම පිප්පලි ගුහාවේ ඉන්න දවසක රජගහනුවරට පිණ්ඩපාතේ වැඩම කරලා ආපසු වැඩලා පිණ්ඩපාතේ වළඳලා ඉවර වෙලා තමන් වහන්සේගේ ඥාන ආලෝකය පතුරවලා දිවසින් ප්‍රමාදයට වැටෙන සත්වයිනුත් අප්‍රමාද වූ සත්වයිනුත් මේ ලෝකයෙන් චුත වෙලා ඒ මහ පොළොවේ දියේ එහෙම උපදින හැටි බලමින් සිටියයි අවස්ථාවේ. බුදුරජාන් වහන්සේ ජේතවනාරාමේ ඉන්න අතරේ කල්පනා කළා මගේ පුත්‍ර මහා කාශ්‍යපාද කොයි විදි විහෙරණයකින්ද වාසය කරන්න කියලා නිකමට දිවසින් බලනකොට පෙනුණා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ විදිහේ දිවසින් තත්වයෙන් බලමින් සිටිනවා. ඉතින් බුදුරජාන් වහන්සේ ආලෝකයක් යවලා කියනවා මහා කස්සප නුඹට ඔය බලාගෙන හිටියට සත්වයින්ගේ චුතිය සහ උත්පත්තිය පිළිබඳව අඩක් පේන්නේ බොහොම ටිකයි පේන්නේ ඒක ඇත්ත වශයෙන්ම බුද්ධ ඥාණයටයි බුදුවරුන්ටයි විශේෂ වෙන්නේ ඒ තරම් සංකීර්ණ ගැඹුරු කාරණයක් ඒක මොකද මව්කුසේ උපදින සත්වයින් මව්පියන්ටත් නොදන්වා චුත වෙලා යන අවස්ථා එමටයි අන්න ඒ විදිහේ මහා පුදුම විදිය තත්වයක් චුතිය උත්පත්තිය පිළිබඳව තියෙන්නේ කියලා එහෙම දේශනා කරලා ඔන්න ඒ නමුත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ විහරණය පිළිබඳව යම්කිසි ප්‍රශංසාවක් ප්‍රකාශ වෙන අන්දමට මේ ගාථාවේ වදාලා කලින් සඳහන් කළ ගාථාව. අදහස වශයෙන් කියනවා නම් පමාදං අපමාදේන යදානුදති පඬිතෝ යම් අවස්ථාවක පඬිත පුරුෂයා අප්‍රමාද ප්‍රතිපත්තිය මගින් ප්‍රමාදය දුරු කරලා පඤ්ඤා පාසාද මාරුහිය අශෝකෝ සෝකිනින් පජං ප්‍රඥා ප්‍රාසාදයට නැගලා නිශෝකීව ශෝකී වූ ජනතාව දිස බලනවා කොහොමද බලන්නේ පබ්බතට්ඨව භුම්මට්ටේ ධීරෝ බාලයා වික්කති පර්වතයක් උඩ නැගගත් ධීර වූ ප්‍රඥාවන්ත පුද්ගලයා බිම සිටින බාලයින් මෝඩයින් දකින්නා වාගේ කියන මොකයි ওই ගාථාවේ අර්ථය එතකොට දැන් අපි මෙතන මේ කියවෙන්නේ අර ධීර කියන වචනේ විශේෂයි ශාසනානුකූලව ධර්මානුකූල වූ ප්‍රඥාවකින් යුක්ත පුද්ගලයායි ධීර කියලා කියන්නේ. ඉතින් ඒ ධීර වූ පුද්ගලයා මෙතන මේ කියන්නේ දිවසින් දකින්න දර්ශනයක්. හරියට පර්වතයකට නැංග කෙනෙක් දැන් අද දවසෙත් ඔය මිහින්තලා පන්දි ඔය ඒ විදිහට ආරාධනාගලට නැගලා වට අවිට බලනවා ඇති. නමුත් එහෙම දර්ශනයක් නෙවෙයි මේක ඥාන දර්ශනයක්. එතකොට මේ දිවැසින් කරන ඥාන දර්ශනයක්. දැන් මේ කාලේ මේ කාලෙත් අපට නොයෙකුත් උපක්‍රම ලැබිලා තිනවා භෞතික විද්‍යාව පිහිටෙන් නවීන විද්‍යාව අනුව නොයෙකුත් උපකරණ මගින් විවිධ ආලෝක මාධ්‍ය මගින් අපට නොපෙනෙන දේ අනුදක්න වලින් ලොකු කරලා පෙන්නනවා. ඈත තියෙන දේවල් ග්‍රහලෝක පවා ඔය දුර්දක්න ආදියෙන් පෙන්වුම් කරනවා. ඒව දකිනවා. නමුත් ඒක ඒ හැම එකක්ම කරන්නේ මසැසින්. මේ මාංශ චක්ෂුෂය උපකාර කරගෙනයි. ඒ වගේම බාහිර ආලෝක මාධ්‍ය උපකාර කරගෙනයි. දැන් මෙතන කියවෙන මේ දිවැස මේක විශේෂ දෙයක්. ඒක ධානා ධාන ආලෝකයේ පැතිරවීමෙන් ලබා ගන්න දර්ශනයක්. ඒ වගේම ඒක ඒ ධාන ආලෝකය පිළිබඳව අත වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එක් අවස්ථාවක සංඝයා වහන්සේලාට කුමක්ද මහණෙනි? ඥාන දර්ශනය සඳහා උපකාර වන්නා වූ සමාධි භාවනාව. කියලා මේ විදිහටයි එක කෙටියෙන් සඳහන් කරන්නේ. අන්න මහණෙනි යම් කිසි කෙනෙක් ආලෝක සංඥාව මෙනෙහි කරනවා. දවල්ය කියන සංඥාව, දිවා සංඥාව කියලා කියන්නේ. දවල්ය කියන සංඥාව අදිෂ්ඨාන කරගන්නවා. දවල් කාලයේ යම්සේද රාත්‍රී කාලයක් දෙසේමය. රාත්‍රී කාලයේ යම්සේද දවල් කාලයක් දෙසේමය. ඒ කියන්නේ මේ දෙකේ වෙනසක් නැති තරමට රැයට පවා ආලෝකයක් පේන තරමට ඇස් දෙක වැසුවාම. ඒ විදිහට ආලෝක සංඥා වඩනවා. ඊළාට ඒක ගැන තව දුරටත් කියනවා. මේ විදිහට ප්‍රභා සම්පන්න සිතක් වඩනවා. ඒ කියන්නේ ඒ ප්‍රභා සම්පන්න සිත කිසිම දෙයකින් ආවරණය වෙලා නැහැ. විවෘත වූ, අනාවරණය වූ, ආවරණයක් නැති වූ සප්පභා සංකිට්ඨං ප්‍රභා සම්පන්න සිතක් වඩනවා. අන්න ඒකයි එතකොට ඒ කියවෙන්නේ ඇතුළතින් උපදවාගත්තු ආලෝකය හැත වශයෙන් මේ චතුර්ථ ධානය කියලා කියන ඒ ධාන තත්වයේ ලබාගෙන ඒක තුලින් ස්ථාවර වෙලා එතන ඉඳලා දිවස මෙහෙवला ඒ දකින්න දර්ශනය නිරයට යොමු කළ හැටිය නිරේ සත්වයින් දකින්න ඕන කියලා හිතනකොට ඒ සත්වයින් පෙනෙනවා ඊළඟට ඒකට අර පාදික ධානයට අදිෂ්ඨාන කරගෙන ඒකට හිත යොමු කරලා ඒකට අදිෂ්ඨාන කරගෙන ඊළඟට සත්වයින්ගේ කර්මය කොයි විදිහකක්ද කියලා හිතනකොට ඒකත් වැටහෙනවා මොන විදිහ ආශ්චර්යවත් දෙයක් ඔය තිවැස කියන එක ඉතින් ඒ දිවැස පිහිට කරගෙනයි නිරය හෝ දිව්‍ය ලෝක හෝ විශේෂයෙන් මමුගලන් මහරහතන් වහන්සේම ගැන සඳහන් වෙනවා. ඒ විදිහට දිවැසින් සත්වයින් දැකීමට පුළුවන් ඒ ශක්තිය තිබෙනවා. ඉතින් මෙතන ඊළඟට කියවෙන්නේ දැන් මේ ඉපදෙමින් මැරෙමින් යන සත්වයින්ගේ පිළිබඳ කතාන්තරය කියවෙනවා. ඇත්ත වශයෙන් මුළු මහත් සංසාරයේ අතින් බලනකොට ශෝකාන්ත නාට්‍යයක් වගේ, ශෝකාන්ත චිත්‍රපටියක් වගේ ඉතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අර මෙතන කියවන්නේ නිශ්ශෝකීව මොකද නිශ්ශෝකීව කියලා කියන්නේ ඒ Taman නැවත උපත කියන සසර උපත ඒක නැති කරගත්තා. ඒ කියන ප්‍රඥා ප්‍රාසාදයට නැගලා. අත වශයෙන් එතන ප්‍රඥා ප්‍රාසාදය කියලා තේරුම් ගන්න වෙන්නේ අර ආශ්‍රවයන් ක්ෂය කරන අරහත් ඥානයයි. දිවසත් එක්තරා විදිහක ආලෝකයක් තමයි. නමුත්ටත් වඩා ගැඹුරු ප්‍රඥාව එන්නේ අර සත්වයින් ඒ තැන උපදින එක දැකීම පහසුයි. ඒ එක තැනකින් මැරිලා තව තැනක උපදින ඒකට උපකාර වෙන ඒ ධර්මතාව පටිච්චසමුපාදය තුල ඉගැබ් වෙලා තියෙන ඒක පිළිබඳ අවබෝධය එන්නේ අන්න අර අවසානයේ අපි කියන ආශ්‍රවක්ෂය ඥානයත් එක්ක සම්බන්ධයි. ඉතින් කොටිම කියතොත් ඒ රහත් බව ලබාගත් මහරහතන් වහන්සේ අර පර්වතයක නැගලා ඉන්න පඬි ධීර පුද්ගලයෙක් විම සිටින බාලයෙන් දකින්න වගේ ඒ නිශ්ශෝකීව නැරඹුවේ මොකද? ඒ ශෝක ජනක ශෝකසහිත ජනයා Taman neyin මිදිලා නිසා. දැන් මෙතන මේ චුති උත්පත්ති ගැන කියවුණා. ඇත්ත වශයෙන් මේ යුගයේ බොහොම දෙනා මේ ප්‍රශ්නය ගැන කතා කරනවා. ඇත්ත වශයෙන් අපි අන්තරාභව ගැන නෙමෙයි අපිට වැඩි හිතන්න තියෙන භව දුක ගැනයි, භවය ගැනයි. නමුත් බොහොම උගතුන් මේ කාලේ අන්තරාභව ප්‍රශ්න තුල හිර වෙලා. ඔය මනෝවිද්‍යාත්මකව ලැබෙන සාධක උපකාර කරගෙන වශීකරණයටපත් කළා. ඒ විදිහේ કૃත්‍රිම උපකරණ උපකරණ වලින් එහෙම නැත්නම් මාධ්‍ය වලින් අනුමාන වශයෙන් ඇති කරගන්න මතවාදවල බොහෝ දෙනා ওই බටහිර විද්‍යාඥයින් මනෝවිද්‍යාඥයින් ඉදිරිපත් කරන දේවල් තුල අපේ බෞද්ධයින් හිර වෙලා ඉන්නවා. ඒ අන්තරාභාව පිළිබඳව අවධානය වැඩි නිසා භවය ගැනත් භව දුක ගැනත් අමතක වෙනවා. ඒ වගේම මේ අපේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන පටිච්චසමුප්පාද ධර්ම අනුව විග්‍රහ කරනකොට ඒ උපත පිළිබඳ කාරණිය කොයි විදිහටද තේරුම් ගන්න කියන එක එයාට මේ ওই කියන පඬිතින්ට අවබෝධයක් නැහැ. අත වශයෙන් බලනවා නම් අපි දැන් මේක ටිකක් විග්‍රහ කරලා බැලුවොත් දැන් අර කිව්වාගේ මව් කුසේ අපි චුති උත්පත්ති ගැන කතා කරනකොට හිතන්නේ මේ අපට පෙනෙන සත්වයින් මැරීම මැරෙන එක චුතිය හැටියට හිතෙනවා. නමුත් ඇත්ත වශයෙන් කල්පනා කරන්න තියෙන්නේ අපි කී සැරයක් මව් කුසෙයි ඒ විදිහට චුත වෙලා තියෙනවද? දැන් බොහෝ දෙනා කැමති ඡායාරූප ගන්න. තම තමන්ගේ ජීවිතයේ ඒ අවස්ථාවල කුඩා අවදී ඉඳලා ඡායාරූප අරගෙන ලස්සනට ඕවා සමහරට වර්ණ ඡායාරූප වෙන්න ඇති පොත්වල අලෝගෙන ආරම්භයට තියාගෙන ඉන්නවා. අපේ පළවෙනි ඡායාරූපය මොකද්ද කියලා ටිකකට හිතලා බැලුවොත් මොකද්ද ඇත්ත වශයෙන් අපේ පළවෙනි ඡායාරූපය? දැන් ඔය මව් කුසේ පළමුවෙනිම ඇති වෙන රූපයට කියන්නේ කලල රූපය කියලා. කලල කියන්නේ මඩ. ඒකට අපිට කියන්න පුළුවන් මඩ පැල්ලම. එතකොට මව් කුසියේ ඇතිවෙච්ච මඩ පැල්ලම තමයි අපේ පළවෙනි ඡායාරූපය. ඔය මඩ පැල්ලමත් කීසරයක් මේ නෙගටිව් එක කොච්චර වෙලා හේදිලා ගිහිල්ලාද කොච්චර කාලයක් හේදිලා ගිහිල්ලාද මේ අන්තිමට ඡායාරූපේ පිට වෙන්නේ. අන්න ඒ විදිහේ භව තත්වයක් තියෙනවා. ඉතින් ඒ ඒ ඡායාරූපය කොහොමද වැටුනේ කියන එකයි ඊළඟට ප්‍රශ්නය. ඔන්න එතෙන්දී දැන් ඔය මේ කාලේ බොහෝ දෙනා අර ආත්ම දෘෂ්ටිය ඇත්ත වශයෙන් ඔය කියන මනෝවිද්‍යාවෙන් ඉන්න හැම සක්කාය දිට්ඨියට අනුව අර ආත්ම දෘෂ්ටිය ගත්තු අය. එයාට හිතාගන්න බෑ මේ හේතුප්‍රත්‍ය සම්බන්ධතාව පිළිබඳ මේ බුදුරජාණන් වහන්සේ දක්වපු ගැඹුරු කාරණිය. දැන් මෙතන වෙන්නේ ඒ යම් සත්වයකගේ විඥාණය මෙතනින් ගිලිහෙනකොට ඒ ගිලිහෙන්න කලින් යම් කිසි නිමිත්තක් වශයෙන් නාම රූප වශයෙන් යම් දර්ශනයක් එනවා. ඒ දර්ශනය තමයි ඊළඟට දැන් මව් කුසේ වැටිච්ච ඒ පළවෙනි ඡායාව තමයි. ඒ ඡායාව තමයි අන්තිමට ඒ ගත්තු ග්‍රහණය. දැන් ගර්භය කියලා කියන්නේ ග්‍රහණය, අල්ලා ගැනීම. එතකොට අර මැරෙන සත්වයේ මව කුසේ අල්ලගත්. ඒ ගැන්ම ඒක චුත වෙලා යන්නත් ඉඩ තියෙනවා. තවත් අර කර්මය තුලින්මයි කර්මය එහෙම නැත්නම් ඇත්ත වශයෙන් තණ්හාව නිසායි ඒක පෙළඹෙන්නේ. තණ්හාව කියලා කියන්නේ භවය තෘෂ්ණාව නැති නොකල සත්‍යයෙන් තුල භවය ප්‍රාර්ථනා කරන නිසාම ඒකට ගැළපෙන ආකාරයට තමන් කළ කර්මයෙන් පෙන්눔 කරන යම් කිසි තැනක්. ඒකයි තණ්හාව තුලින් ඒ වෙලාවට හොඳ හැටියට වැටහෙනවා. ගිනි දැල්ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර මව් කුසක වගේ තැනක අපවිත්‍ර තැනක ඒ විදිය හොඳ තැනක් හැටියට පෙන්වනවා. ඉතින් ඒකේ අර විඥාණයට අරමුණු වුණු ඒ චිත්‍රය කුමක් හෝ ඒවා අර ඉලිහෙන විඥාණය දෙන්නට එකතු වෙනවා. ඉතින් එකතු වුණ හැටිය අන්න ඊළඟට ඒක අර මව්ගේ ශරීරයේ තියෙන ඒ ධාතුන් හතර ආශ්‍රයෙන් ඔන්න වැඩෙන්න පටන් ගන්නවා. ඔය විදිහට තමයි ඊළඟට එක් අවස්ථාවක හරියට අර පුදුම විදියට මේ හරියට ඉස් ගෙඩියක් වගේ ඈ ওই විදියට නොයෙකුත් විකාර රූපවලට පත් වෙලා තමයි අන්තිමට මේ ලස්සන දරුවෙක් හැටියට උපදින්නේ. ඒ එක් එක් අවස්ථාවක් ඡායාරූපයට නැගුවොත් දැන් කාලේ අනිත් ක්‍රමත් තියෙනවා. ඔන්න ඒවත් ඇත්ත වශයෙන්ම අර කියාපු අර ඡායාරූප පොතට ඇතුල් කර යුතු දෙයක්. සමහර ඒවා අමාරු. ඔන්න ඔහම හිතා ගන්නයි තියෙන්නේ. ඉතින් ඒ ඡායාව තමයි මේ අපේ භවයේ පැවැත්මට උපකාර වෙන්නේ. ওই ඡායාව නැති වෙන ආකාරයයි අපේ මේ බුදුරජාන් වහන්සේ පෙන්වුම් කරලා තියෙන්නේ. ඒ ඡායාව නොවටෙන අන්දමේ විඥානයක් ඇති කරගත්න තාක් මේ සංසාරයේ සත්වයා භවයෙන් භවයට යනවා. මේ කාරණය පිළිබඳව ඉතින් අර දැන් බුදුරජාන් වහන්සේම එක් අවස්ථාවක දක්වලා තියෙනවා. වච්චගොත්ත කියලා පරිබ්‍රාජකෙක්. බුදුරජාන් වහන්සේගෙන් ඔය නානාවිද ප්‍රශ්න ඉදිරිපත් කරපු අවස්ථාවක බුදුරජාන් වහන්සේ පැහැදිලිවම පළවෙනි වාක්‍යය කියනවා වච්ච මම කියනවාය උපාදානයක් උපාදානය කියලා කියන්නේ අල්ලා ගැනීමක් උපාදානයක් ඇති කල්හිම අති තැනත්තාටම උත්පත්තියක් තියෙනවායි. උපාදානය නැති තැනත්තාට උත්පත්තියක් නැත. උපාදානය ඇති කල්හිම උපාදානයක් තියෙන කෙනාටයි උත්පත්තියක් තියෙන. උපාදානය නැති වුනහම උත්පත්තියක් නැත කියලා ඊළඟට ඒක තවත් නිදර්ශන වශයෙන් කියනවා. යම්සේ වච්ච ගින්නක් ගින්නක් අල්ලගන්න දෙයක් තියෙනවා නම් විතරයි දැල් වෙන්නේ. අල්ලගන්න දෙයක් නැති තැන ගින්න නිවිලා යනවා. මේ අල්ලගන්න දෙයක් කියලා කිව්වේ අපි මේ දර බව දන්නවනේ. දර හෝ ඒවා කුමක් හෝ ගින්නට දැල් වෙන උපකාර වෙන දේ. ඔය ඉන්ධන කියලා ආදීන ඔයකුත් වචන යොදන්නේ. ඒ විදිහේ අල්ලගන්න දෙයක් ඇති තැනයි ගින්නක් තියෙන්නේ. අල්ලගන්න දෙයක් නැති වෙන හැටි ගින්න නිවිලා යනවා. ඔන්න එතෙන්දි මතුවෙනවා අර උපාදාන කියන වචනේ. එතන ඉඳලා අපි මේ ධර්ම විග්‍රහයට පහින්නේ අර පටිච්චසමුපාදයට අදාළව. ඉතින් අපි කවුරුත් දන්නවා දැන් සාමාන්‍යයෙන් හැම දිනම අහලා තියෙනවා තණ්හාව නිසා අපි උපදින්නේ කියලා. තණ්හාවේ ස්වභාවය නොයෙකුත් ආකාරයෙන් විග්‍රහ කරලා තියෙනවා. දැන් තණ්හාව ගැන කියනවා ඇතම් තැනක තණ්හා පූර්ණෝ භවිකා කියලා. පූර්ණෝ භවිකා කියන වචනේ තේරුම පුනර්භවයක් ඇති කරනවා. නැවත නැවත පුන පුන නැවත නැවත ප්‍රයත්නක් ඇති කරන සත්‍යයක් තියෙනවා තණ්හාව තුල, තෘෂ්ණාව තුල, ප්‍රපිපාසය තුල. ආසාව තුල. දැඩි ආසා. ඉතින් ඊළඟට ඒ වගේම ඒ තවත් ලක්ෂණයක් තමයි తත්‍ර తත්‍රාභිනන්තිනි. ඒ තැන සතුටු වෙනවා. තණ්හාව හරි චපලයි. විටක එක තැනක තව විටක එක තැනක. ඒක නිසාම අර මව්කුසෙන් ගිලිහිලා යන්නේ. මවුස්කට ගියා නමුත් ආයිත් අර වෙන තැනකට එක පැනගත්. ඔන්නෝම තණ්හාව චපලයි. ওই ලක්ෂණ දෙක තණ්හාවේ තියෙනවා. ඊළඟට අපි උපාදානය ගැන තවදුරටත් කියනවා නම් ඒ තණ්හාවම තමයි අන්තිමට මිය යන අවස්ථාවේ උපාදානයක් වෙන්නේ. ඒක හරි ගැඹුරු කාරණයක්. ඇතම් කෙනෙක් ඒක වර්ධවල තේරුම් අරගෙන තමයි වන්තරාභව කතාවක් හදාගෙන තියෙන්නේ. දැන් අර කියා චගොත්ත පරිබ්‍රාජක සමගරන සාකච්ඡාවේදීම පළමුවෙන් වච්චගොත්ත අහනවා ප්‍රශ්නයක් අහනවා මේ විදිහට බවත් ගෞතමය දැන් ඔය ගිනිසිලක් ගිනිසිලක් ඔය කැලේක ගින්නක් එහෙම ගැන හිතනකොට කියන කාරණයක් ඒක ගිනිසිලක් උලඟින් ඈතට තල්ලු වෙලා යනකොට එතෙන්දී මොකද්ද උපාදානය අර උපාදානය කියන වචනේ ඉදිරිපත් වුණානේ මොකද්ද එතෙන්දී අල්ලගන්නේ ගිනිසිල එතකොට වච්ච මම කියනවායි වාතයයි හුළඟයි එතෙන්දී උපාදානය වෙන්නේ එතකොට හුළඟෙන් වීසි කරලා ඒක තව ඈතට යනවා ඉතින් ඒ වගේම අර සත්වයා දැන් අර මරණ අවස්ථාවේදී තණ්හාවම තණ්හාව තුලින්මයි අර උපාදානය කියලා ගැන්ම ඇති වෙන්නේ. ඔන්න ওই කාරණය බොහෝ දෙනා වරදවල තේරුම් අරගෙන මේ දැන් ඒ සත්වයක් දැන් යම්කිසි සත්වයක් මේ කය අතහරිනකොට ඒ විදිහට එතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ යම් සත්වයක් මේ කය අතහරීද එක්තරා යම්කිසි වෙනත් කයකට පැමිණේද ඒ දෙකේදී උපාදානය හැටියට තියෙන්නේ අර තණ්හාවයි. ඒකෙන් සම්බන්ධ වෙන්නේ. දැන් මේක තේරුම් ගැනීමට අපි උපමාවක් ගනිමු. මොනොතෙන්දී ඊළඟට ඔන්න අපි ධර්ම කාරණ වලට බහින්නේ. දැන් අපි දන්නවා මුවෙකුට මුවාගේ මුවා පිළිබඳව අපි බොහෝ අවස්ථාවල මතක් කරලා තියෙනවා. මුවා ගැන කියනකොටම මිරිඟුව. දැන් බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ප්‍රකාශ කළා තියෙන මුළු මහත් සංඥාස්කන්ධයම සංඥාස්කන්ධයම මිරිඟුවකට සමාන කරලා තියෙනවා. එතකොට අපිට මිරිඟුව ගැන කියනකොට ඉස්සෙල්ලාම ඇහැ පිළිබඳ මිරිඟුවයි මතක් වෙන්නේ. අනිත් ඒවා මිරිඟු බවවත් කෙනෙක් හිතන්නේත් නැහැ. හොඳයි ඇහැ පිළිබඳ මිරිඟුව ගැන කියනකොට ඒ අතීතයේ ඉඳලාම තියෙන උපමාව තමයි මුවෙකුට. මුවාට ඈත මිරිඟුවක් පෙනුනහම මුවා කල්පනා කරනවා මිරිඟුව කියලා කියන්නේ මොකක්ද ඇත්ත වශයෙන්? පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර නිසා ඇති වෙන එක්තරා සංකීර්ණ ඒ දර්ශනයක්. නමුත් ඒක අර මුවාට පෙනෙනවා වතුරක් හැටියට, ගලන වතුරක් හැටියට. ඒ ස්ථාවරයේ මුවා පිහිටනවා. පිහිටින්නේ මොකද? ඒ මුවා ඉන්න තැනට ඒක පේනින්නේ මිරිඟුවක් හැටියට. ඒක නිසා මුවා ඔන්න අපි දුවනවා කියලා හිතමු ඒක වතුර බලාපොරොත්තුෙන්. ඒ දිවිල්ල තබන අඩියක් පාසා අර දර්ශනයත් ඈත් වෙනවා. නමුත් ඒක දන්නේ නැහැ. ඈත් වෙන බව දන්නේ නැහැ. මායාකාරිය. මායාකාරී දෙයක් ඒක. ඉතින් ඔය මේ පැත්තෙන් තියෙන විඥානේ, මුවාගේ විඥානේ ඔන්න එතන අපි මතු කරගන්නේ මොකද්ද? විඥානියත් නාම රූපියත් අතර සම්බන්ධයයි උන් කොටිම කියතොත් මේ නැවත උත්පත්තිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වපු විවරණය. විඥාණයට නාම රූපය වශයෙන් ඒ අරමුණ වැටහෙනවා. එතන නැත්නම් රූපය කියනකොන්න තේරුම් ගන්න පුළුවන්. එතකොට අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ යම්කිසි සම්බන්ධයක් නිසා අර මිනිගුවක් වගේ දෙයක් පේනවා. මිනිගුවක් කියලා අපි නම දාන ඒ යම්කිසි පොපියන දර්ශනයක්. ඕක මුවා හිතනවා ඒක අහවල් තැන තියෙනවා කියලා ඒ එතන එක කොනක් මා ඉන්න තැන වෙන කොනක් කියලා හැම ඒ වෙන් කරගන්නවා. අන්න ඒ වෙන් කර ගැනීමමයි විඥානය. එතකොට මොහාගේ විඥානය කියලා කියන්නේ විඥාණයට හැමති බුදුරජාණන්සේ ප්‍රකාශ කරලා තියෙන විඥානය හැම විටම යම් කිසි දෙයක් ඇසුරු කරගෙනයි තියෙන්නේ. නිකන් විඥානය කියලා දෙයක් නැහැ. අර ගින්න පිළිබඳ උපමාවෙන්මයි දක්වන්නේ. දර නිසා ඇති වෙන ගින්නට දර ගින්න කියලා කියනවා. කඩදාසි ඇති වෙන නිසා කඩදාසි ගින්න කියනවා. පිදුරු නිසා ඇති වෙනකට පිදුරු ගින්න කියනවා. නිකන් ගින්නක් නැහැ. ඒ වගේ නිකන් විඥානයකුත් නැහැ. මෙතන එතකොට මුවාගේ විඥානය තියෙන්නේ අන්න අර මිරිඟුව පිළිබඳ ඒ සංඥාවත් ආශ්‍රයෙන්. ඒක එක කොනක එක කොනක්. ඒ කොන තමයි අරමුණ හැටියට තියෙන්නේ. ඒ අරමුණ ඔන්න නාම රූප හැටියට කිව්වොත් දැන් රූප ගැන අපි කලින්ම කිව්වා ධාතු හතරේ සංකල්න ස්වરૂපයක්. ඊළඟට මුවාට මුවා මේක මිරිඟුවක් කියලා හඳුනාගන්නේ කොහොමද? හඳුනාගන්නේ අන්න අර ඒ නාම ධර්ම හැටියට දක්වන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. අර තණ්හාව නිසාම යම්කිසි වේදනාවක් මේ දර්ශනය තමන් හිතන වතුරේ කියලා ඒ සංඥාවක් එනවා. වේදනා සංඥා. ඒකෙන්ම ඒ වතුර ටික එතෙන්ට ගියාම බොන්න පුළුවන් කියන හැඟීමත් එනවා චේතනා. ඊනාට එතෙන්ට ගිහිල්ලා ඒ එකතු වීම සම්බන්ධ අදහස තමයි ඒක තුලයි මානසිකාර්යය තියෙන මෙනෙහි කිරීම. නමුත් ඈත් වෙන්න ඈත් වෙන්න මේ හැම එකක්ම එහාට වෙනවා. මේක මේ අර මිනිගුවේ ස්වභාවය කියලා කියන්නේ ඒ මුවා දුවන්න දුවන්න ඒකත් ඈත් වෙනවා. ඔන්න නාම රූපයේ මායාකාරී ස්වභාවය. විඥානීය මායාවක් කියලා කියන්නේ විඥාණයට එන අරමුණ. හැමතිස්සෙම ඒක ඈත් වෙනවා. අපි හිතන ඒ යථා ස්වභාවයක් නැහැ. ඒක විනිවිද දක්නාතාක්. විනිවිද දක්නවා කියලා කියන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥා ඇසින් ඒක යථා තත්ත්වය දැනගන්න ඕන. අන්න ඒ ටිකයි එතකොට බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නේ. පටිච්චසමුප්පාද දර්ශනය තුලින් යම් අවස්ථාවක ඒ විඥානේ දැන් මේක අත් වශයෙන් මේ රූපයක් හැටියට පේන්නේ මොකද? අන්න ඊළඟට අනිත් පැත්ත කියන්න වෙනවා. මේ ධාතු හතර. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර සාමාන්‍ය ලෝකයා ඒවා වෙනුවෙන්ව තියෙනවා කියලා හිතන්නේ. දැන් මහා භූතයෝ කියලා මහා භූත ධර්ම හතරේ හැටියටයි මේ ධර්මයේ හඳුන්වන්නේ මේ ධාතු හතර. ඒකට මහා භූතයෝ කියලා කියන්නේ මොකද්ද? මේ හතර දෙනා වෙන වෙනම ඉන්නවා කියලා හිතා ගැනීම. දැන් අපි කවුරුත් දන්නවනේ දැන් පඨවි කියනකොට එකපාරටම පොළවක් ගලක් ගරුල් පර්වතයක් වගේ දෙයක් හිතට නැගෙනවා. ආපෝ කියනකොට මුහුදක් ගඟක් මතක් වෙනවා. ගිනි ජාලාවක් මතක් වෙනවා. තේජෝ කියනකොට. වායෝ කියනකොට මහ කුණාටුවක් මතක් වෙනවා. නමුත් මේ එක එකක්වත් වෙන වෙනම තියෙනව නෙවෙයි. හැමතැනම මිශ්‍රවයි තියෙන්නේ. ඉතින් තනිව හිට ගන්න ශක්තියක් නැහැ හතරටම. ඒ ශක්තියක් නැති නිසාමයි ඒවා බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ ශූන්‍ය හැටියට. නමුත් ශූන්‍යත්වය ලෝකයට වැටහෙන්නේ ඒ වෙනුවට අන්න අර හිතෙන් මවා ගැනීමක් තියෙනවා. පටවි කියනකොට හිතට චිත්‍රයක් නැගෙනවා. නිදර්ශනයක් එනවා. තදගතිය නිදර්ශනයක් එනවා. දැන් ඇත්ත වශයෙන් තදගති ආශ්‍රේණුයි අපි පටවි කියන ඒ ධාතුව හඳුන්වන්නේ. දැවෙන ගතිය උෂ්ණ සීතල ආශ්‍රයෙන් තේජෝ ධාතුව. ඒ විදිහටයි දක්වන්නේ. ධාතු හැඳින්වීමේදී. නමුත් සාමාන්‍ය ලෝකයට වැටෙන්නේ කොහොමද? හතර වෙන වෙනමින් හැටියට. ඉතින් ඒකත් අර භූතින්ගේ හොල්මන් කියලා කියන්නේ ඒකයි. විඥාණය මේ හොල්මන් පානවා. ඒ හොල්මන් වලට රැවටෙන ලෝකයා. ඒක තුලම තමයි ඒක ආශ්‍රය නුන නාම ධර්ම පවතින්නේ. දැන් අර මුවාට මුවා වතුරේ කියලා ගත්තු ගැන්ම නිසානේ අර අනිත් හරිය ක්‍රියාත්මක වෙන්නේ. චේතනාව තියෙනවා. එතෙන්ට දුවල මං කොහොම හරි මේක අල්ල ගන්න ඕන කියලා. එතෙන්ට ගියාම අහු වෙනවයි කියලා. ඒ සංඥාව දැඩිව ගන්නවා. ඒ නාම ධර්ම තියෙන්නේ අන්න අර එතකොට රූප ධර්මත් එතන ශූන්‍යයි. නාම ධර්මත් ශූන්‍යයි. ওই ටික අතීත පොතපතේ දක්වලා තියෙනවා එක්තරා උපමාවකින්. මේ නාම රූප කියලා දෙන්න යන්නේ ඒක දක්වන්නේ හරියට ඇස්පේන පිලෙක් ඇස් නොපෙනෙන ඇවිදින්න පුළුවන් කෙනෙකුගේ කර උඩ නැගලා ගමනක් යන්න වගේ. කර උඩ ඉන්න කෙනාට පේනවා ඇවිදින්න බෑ. කකුල් දෙක ඇකිලිලා. එයා පෙන්නනවා මේ පැත්තට යන්න කියලා. අර අන්ධ ඇවිදින්න පුළුවන් කෙනා යනවා. ඕකයි රූප ධර්මත් නාම ධර්මත් දෙකම තනිව යන්න බෑ කෙනෙකුටවත්. එකකට එක උපකාර කරගෙන යන්නේ. ඉතින් එහෙම යන්නේ නාම රූප ධර්ම පිළිබඳව ඒ රූප වල නිදර්ශනයයි අපේ මේ විඥාණය වැටෙන්නේ. පඨවි කියනකොට ඒක අණු අපට අර සංඥාවක් කියනවා පොළොව පිළිබඳව. නමුත් ඒක යථා තත්ත්වය නෙවෙයි ප්‍රඥාවෙන් ඒක විනිවිද දැකිය යුතු තිබෙනවා. ඒක අර ගත්තු නිත්‍ය සංඥාව නිසා ඒක ලෝකයට එහෙම වැටහෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ අනිත්‍ය සංඥාව මගින් මේ හැම එකක්ම දැන් අර මුවා දුවන අවස්ථාවේ ඒ තියෙන අඩියක් පාසා ඒවා වෙනස් වෙන බව මුවාට වැටහීමක් නැහැ. ඒක නිසා තමයි දැන් අර අවිද්‍යාවෙන් සංස්කාර ඇති වෙනවා කියලා කියන්නේ සංස්කාර තට්ටු තට්ටු තියෙන්නේ. ඒ සංස්කාර තට්ටු පිළිබඳ අවබෝධයක් සාමාන්‍ය ලෝකයාට නැහැ. ඒවා දැඩිව ග්‍රහණය කරනවා. ඉතින් ওই ටික තමයි බුදුරජාන් වහන්සේ දැන් ඔය සංස්කාර ගැන කියනකොට කියනවා ඒක කෙසෙල් කඳක් වගේ කියලා. කෙසෙල් කඳක් පිළිබඳව සාමාන්‍ය ලෝකයා තියෙන ඒක දැඩිව ග්‍රහණය කරනවා, අල්ල ගන්නවා. ඒක අර බැලු බැලමට හරයක් හරටුවක් ඇති දෙයක් හැටියට. නමුත් බුදුරජාන් වහන්සේ දක්වන්නේ එහෙම එකක් නෙවෙයි. දැඩිව ගැනීමක් නැතිව මේවා විදර්ශනාවෙන් සම්මර්ෂණය කරන්නයි කියලා කියනවා. සම්මර්ෂණය කියලා කියන්නේ මෙනෙහි කිරීම. ඒක දැන් උපමාවකට කිව්වොත් දැන් කෙහෙල් කඳක් හිමිහිට අත ගන්නවනම් දැන් අර සම්මර්ෂණය කියලා කියන්නේ පිරිමැදීම වගේ. පිරිමැදීම හිමිහිට අත ගාලා බලනවා. එතකොට තේරෙනවා මේක වතුරු ගොඩක් කියලා. නමුත් එකපාරට බදාගත්තොත් අන්න අර වැටහිම් වෙන්නේ සාරයක් ඇති දෙයක් කියලා. ඉතින් ඒ ටික අපට පේනවා. දැන් ඔය දැන් ඊළඟට අපි කල්පනා කරලා බලනවා නම් ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥාව තුලින් මේක තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා ප්‍රඥාවේ තියෙනවා මේ ප්‍රඥා ප්‍රාසාදය කියලා කිව්වේ. ඒ ගැඹුරු අරහත් තත්ත්වය ලබනකොට ඒ ලැබෙන ප්‍රඥාව ඒක තුලිනුයි මෙන්න මේ ධාතුන්ගේ යථා ස්වභාවය වැටහෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණේ අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ප්‍රඥාව කියලා කියනකොට දැන් මේ කාලේ හැටියට නම් දැනුමට ලොකු තැනක් දෙන ලෝකයේ ප්‍රඥාව කියන්නේ දැන් ප්‍රඥා ප්‍රාසාදයට නැංගයි කියලා කියන්නේ තට්ටු ගණනක පුස්තකාලයක් කියලායි ලෝකයා හිතන්නේ. මේ කාලේ උගතුන් හිතන්න පුළුවන් ප්‍රඥා ප්‍රාසාදය කියලා කියන්නේ තට්ටු ගන්නක පුස්තකාලයක් කියලා. එහෙම දැනුම් සම්භාරයක් නෙවෙයි. මේ බුදුරජාන් වහන්සේ දක්වන ප්‍රඥාව ඇත්ත වශයෙන් අප තුල තියෙනවා සියුම් මන්දමි. ඇතුළත ගැබ් වෙලා තියෙනවා. ඒ ටික බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. දැන් අර ධාන ආලෝකය ගැන කියනකොට ප්‍රභා සම්පන්න සිතක් ගැන කිව්වා. ඒ ප්‍රභා සම්පන්න සිත තුලින් තමයි එක යොමු කරලා අර සත්වයින් ඉන්න තැන් පෙනින්නේ. නමුත් ඊටත් වඩා පුදුම දෙයක් තමයි ප්‍රඥා ආලෝකය. ඒ ප්‍රඥා ආලෝකය ගැන කියවෙන්නේ බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මේ සිත ප්‍රභාස්වරයි. සිතේ සාමාන්‍ය తত্ত্বය මේක ආලෝකමත්. නමුත් ආගන්තුක උපක්ලේශ වලින් පිටින් ආපු කෙලෙස් වලින් ඒක ආවරණය වෙලායි තියෙන්නේ. ඒක කිලිටි වෙලායි තියෙන්නේ. මේ කාරණය ධර්මඥානීය නැති පුද්ගලයා දන්නේ නැත. ඒක නිසා මේ භාවනාව ගැන උනන්දුවක් නැත්තේ. නමුත් ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ සිත ප්‍රභාස්වරයි අතුලත ප්‍රභාස්වරයි මේක ආගන්තුක උපක්ලේශ තියෙන්නේ එතකොට අර දැන් දැනුම පිළිබඳව තියෙන අපි ඒ කිලිටි ඉවත් කර හැටිය මේ ප්‍රභාස්වර සිත එළියට එනවා ඉතින් මේ දැනුම ගැන කියන කෙනා කරන්නේ අපි උපමාවට කිව්වොත් ඔන්න දැන් අපි හිතමු තඹ භාජනයක්, පිත්තල භාජනයක් වගේ දෙයක් මල කඩ බැඳිලා තියෙනවා. ඒකේ එක ක්‍රමයක් තමයි ඕකේ කායම්ම තට්ටු ගන්නවා. තට්ටු ගාලා රසන කරන්න පුළුවන්. ඒ ක්‍රමයේ නියම වශයෙන් කරන්න තියෙන්නේ මොකද්ද? ඒ බැඳිලා තියෙන මල කඩ යම් යම් ද්‍රව්‍ය යොදලා ඒක ඉවත් කළ හැටි ඔන්න ඒක ස්වාභාවික දිස්නය මතුවෙනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ සිතේ තියෙන ස්වභාවයක් ඇතුළත මේවා අර ලෝකයේ යථා ස්වභාවය ඉබේම වැටහෙන විදිය තත්වයක් තියෙනවා. නමුත් ඒක ආවරණය වෙලා තියෙන කෙලෙස් වලින්. ඉතින් ඒක ප්‍රඥා ප්‍රාසාදයෙන් නගින මගේ තමයි අර බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදි වශයෙන් එම දක්වලා තියෙන්නේ. ක්‍රමානුකූලව මේ පරිවර්තනයක් මගින් පියකැට පෙලක් වගේ ඒ ක්‍රමානුකූල උත්සාහයකින් දැන් අපි දන්නවනේ මේ මලකඩ ඉවත් කරන්නත් යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. ඒකම තමයි ශීල සමාධි ප්‍රඥා කියලා කෙටියෙන් සඳහන් කරන්නේ. ක්‍රමානුකූලව අර මලකඩ ඉවත් කරන්න වෙන එක එක තට්ටු. ඉවත් කළ අවස්ථාවේ තමයි අන්න නියම ආකාරයෙන් අර ඒ අර කියු ධාතු පිළිබඳව ඒවා නිත්‍ය වශයෙන් නැති දේවල් හැටියට නෙවෙයි මහා භූතයෙන්ගේ හොල්මන් හැටියට පේන්න පටන් ගන්නවා. එකකවත් තනිව හිට ගන්න ශක්තියක් නැහැ. එක්තරා විදිහක රඟ දැක්වීමක් වගේ. ඉතින් මෙන්න මේ මේ කාරණය අපි මේ දැනුම ගැනත් ප්‍රඥාවත් ගැන කියාපු කාරණය මේ පිනතුන් කොතිකුත් අහලත් ඇති ඔය චූලපන්තක හාමුදුරුව පිළිබඳ කථාන්තරය. චූලපන්තක හාමුදුරන්ට හාර මාසක් යනතුරු ඒ පොඩි හාමුදුරුවන්ට හාර මාසක් යනතුරු ගාථාවක් කටපාඩම් කරන්න බැරුව තමන්ගේ සහෝදර භික්ෂුන් වහන්සේ පැන්නුවා. යන්නේ කියන තරමට නමුත් බුදුරජාන් වහන්සේ නාත්තගෙන හිස අත ගාලා අන්තිමට සුදු රෙදි කඩක් දුන්නා. රජෝහරණන් රජෝහරණන් කියලා පිරිමදින්නේ කියලා. ඉතින් ඇත්ත වශයෙන් ඒ පිරිමදිනකොට උනේ මොකද්ද? අර ඒ දහඩිය තැවරිලා ඒක කිලිටි වුණා. රෙද්ද පිරිමැදීම වෙනුවට ඊළඟට කෙරුණේ මොකද්ද? අර සංස්කාර පිරිමදින්න පටන් ගත්තා ඊනාට සංස්කාර. මේ සංස්කාරවල ස්වභාවය මේ සියන්න අනිත්‍ය නේද කියලා. ඉතින් ඇත්ත වශයෙන් මේ සංස්කාර සම්මර්ෂණය තුලින් තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. මේවායේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය වටහාගත්තු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේත් ඒ වෙලාව දැකලා කිව්වා ඔය මලකඩ ගැන නෙවෙයි හිතන්න තියෙන්නේ රාග දෝෂ මෝහ කියන. ඒ මලකඩ ඉවත් කර හැටියේ අවබෝධ වෙනවා කියලා. ඔන්න ওই විදිහට රාග දෝෂ මෝහ කියලා කියන මේ මලකඩ වලින් ආවරණය වෙලයි තියෙන්නේ මෙන්න මේ සිතේ යථා තත්ත්වය. ඉතින් ඒ தත්ත්වය මතු කර ගැනීමටයි දැන් ප්‍රඥා ප්‍රාසාද මාර්ගය කියලා කිව්වේ. ඒ සත්‍ය මතු කරගත්තු අවස්ථාවේ පෙනෙන්නේ මේ සත්වයින්ගේ චුති අතුත්පත්තියත් පිළිබඳ යථා තත්ත්වය. දැන් අතීතයේ ඍජිවරු හිටියා. දැන් මේ කාලේ එහෙමයි බොහොම කලාතුරකින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන කලින් පවා නොයෙකුත් ඒ යෝගීන් හිටියා සිය දහස් ගණනක් අතීත ආත්ම පේනවා. ඒ අයට පේනවා යම් කිසි පුද්ගලයෙක් තැනක මැරිලා තව තැනක උපදිනවා. ඒ වුණත් සම්බන්ධය පේන්නේ නැහැ. ඒක කොහොමද උනේ කියන එක තේරුම් ගන්න බෑ ඒ කට්ටියට. අන්න ඒ ටිකයි බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නේ පටිච්ච සමුප්පාද ධර්මය තුලින්. ඒක ඊටාත්ම සියුම් කාරණයක්. අපි සාමාන්‍යයෙන් හිතන්නේ කෙනෙක් මරුණාට පස්සේ මෙතනින් මොකක් හරි යනවා කියලා. දැන් ඕනෑම භෞතික විද්‍යාඥයෙක් එහෙම නැත්නම් බෞද්ධ ආකල්පේ නැති කෙනෙක් හිතන්නේ කෙනෙක් මැරිලා තව තැනකට යනවා කියන එක ඒක භෞතික ධර්ම මාර්ගයෙන් විග්‍රහ කරන්න යනවා ඇතම් කෙනෙක්. මොකක් හරි යන්න ඕනේ මෙතන ඉඳලා. ඉතින් ඔන්න ඔය තර්කයටත් හොඳ පහරක් ඔය පායාසි සූත්‍රය කියන ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. කුමාර කාශ්‍යප කියන ස්වාමින් වහන්සේ අතීතයේ බුද්ධ කාලයේත් හිටියා. නමුත් බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙත් වැඩ වාසය කළ උන්වහන්සේ ආයුෂ තිබුණ නිසා ඒ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ දක්වන්නේ මේ ශාසනයේ විචිත්‍ර කතින් චිත්‍ර කතින් එහෙම නැත්නම් විචිත්‍රව ධර්ම දේශනා කිරීමේ අතින් අග්‍රයි. මහා පුදුම උපමා හැම දෙමින් කෙනෙකුට කාරණා තේරුම් කරන්න ශක්තිය තියෙනවා. ඒ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේට දීර්ඝ සාකච්ඡාවක් එහෙම නැත්නම් සංවාදයක් කරන්න සිද්ධ වුණා. සේතව්‍යානුවර පායාස කියන රාජන්‍ය රාජන්‍ය කියලා කියන්නේ යුව රජ වගේ ඔටුනු නොපලන් රජ කෙනෙක්. ඉතින් මේ රජුරුවන්ගේ මිත්‍යා දෘෂ්ටියක් තිබුණා මේ සත්වයක් මැරෙනකොට නැවත උත්පත්තියක් නැත. ඕපපාතිකව ඉපදීමක් කියන එකක් නැත. කර්මයේ ඵල විපාක ආදියක් නැත. ওই විදිහට මේ නාස්තික දෘෂ්ටියක් තිබුණා. ඉතින් මේ දෘෂ්ටිය නැති කිරීම සඳහා කමාරකාශ්‍යප මහරහතන් වහන්සේ කළ සාකච්ඡාවේදී හෙලිකලා මේ එක තර්කයක් හැටියට මේ පායාසි රාජන්‍යා Taman කළපු කරපු පරිේශනයක්. දැන් මේ කාලෙත් ඒ වගේ පරිේශන සමහර විට කරන්න පුළුවන්. මොකද්ද කරපු පරිේශනය? මේ පායාසි රාජන්‍ය ළඟට අරගෙන එනවා ඔන්න ඒ තමන්ගේ යටත් වැසීම එහෙම නැත්නම් අපි හිතමු ඒ භටයෝ යම් කිසි අපරාධයක් කළ කෙනෙක් රජතුමනි සුදුසු දඬුවම් පනවන්න කියලා. මෙයා ඉතින් ඒ පුද්ගලයා උපකාර කරගන්නවා තමන්ගේ පරිශ්‍රණයට. මොකද්ද කරන්නේ? අර තැනැත්තා අර මිනිසුන්ට කියනවා ලොකු හැලියක දාන්න කියලා. හැලියක දාලා තෙත හැමකින් වහලා උඩින් මැටි එහෙමත් මොකක්වත් එළියට යන්නේ නැති වෙන විදිහට මැටි වලින් කට වහලා ඊනාට උදුනේ තියෙනවා, ගින්නේ තියෙනවා. ලිපක් උඩ තියනවා. තියලා මේක රත් වෙන්න ආරියෝ තැම්බෙන්න ආරිනවා. යම් අවස්ථාවක මේ පුද්ගලයා මැරෙන්නේ කියලා ඇතයි කියලා හිතන අවස්ථාවේ හිමිහිට මේ රාජන්‍ය මොකද කරන්නේ? අරක ඇරලා අර විවෘත කළා බලනවා මේ ජීවය යනවද කියලා. මේ සත්වයාගේ ජීවය යන්න එපාය. වෙන තැනක උපදින්න. ඉතින් ජීවය යන්නේ නැහැ එළියට එන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තර්කයක් හැටියට ඉදිරිපත් කරන කුමාර ආශිම මහරතන් වහන්සේට කෝ එහෙනම් ජීවේ යන්න එපා. අර ඇතුලේ ඒක වහලා තියෙද්දී නේ මැරුණේ මේ පුද්ගලයා. ජීවේ පිට වෙන පෙන්නේ. ඒක නිසා මම කියනවා නැවත උත්පත්තියක් නැහැ කියලා. ඔන්න එතෙන්දී කුමාර ආශිම මහරතන් වහන්සේ දෙන උපමාව වැදගත් වෙනවා අපි මේ මේ කියාපු කාරණයට. ඒකයි මෙතෙන්දී මේ මතු කරලා ගන්නෙ. කුමාර ආශිම මහරතන් වහන්සේ ඊළඟට අහනවා ප්‍රශ්නයක් හැටියට දැන් රාජාන්‍ය ඔබට මතකද ඇතැම් අවස්ථාවල දවල් කාලේ නිින්දට ගියා. නින්දට ගිහිලා මේ යම් යම් හීන දුටුවා අපි හිතමු ලස්සන එතන කියන්නේ ඔමට මතකද ලස්සන ආරාම පොකුණු පැන් පොකුණු හීනෙන් දුටුවා මතකද ඔව් කියලා කිව්වහම කියනවා හොඳයි ඒ අවස්ථාවේ ඒ හිත එතකොට පිට ගිහිල්ලානේ එහෙම පිට ගිහිල්ලානේ දකින්නේ ජීවය ගිහිල්ලානේ ඒ අවස්ථාවේ Tamanට ආරක්ෂාවකට හිටිය යම් යම් අය එතන කියවෙන්නේ කාන්තාවනාදී හෝ කවුරු හෝ ඒවා ඒ දවල් කාලේ නිදා ගන්න අවස්ථාවේ තමාවට සිටි බටින් හැටියට එහෙම ආරක්ෂක අයට පෙනුණද ඔබේ ජීවය යනවා නෑ කියලා කියනවා. එතකොට එයින් අදහස් කරන්නේ මොකද්ද? දැන් අර ඒ හීන ලෝකේ හීන ලෝකේ වෙන දෙයක් වගේ දෙයක් තමයි මරණ අවස්ථාවෙත් වෙන්නේ. කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ දීපත් කරන උපමාව ටිකක් ගැඹුරින් හිතලා බලන්න හොඳයි මේ පින්නතුන්ටත්. හීන ලෝකයේදී හිතට අරමුණු වෙන දේ ඈත දෙයක් වෙන්න පුළුවන්. ඒ අරමුණු වෙන දේ අනුව කෙනෙක් හිතාගත්තොත් මගේ විඥානයත් ගියයි කියලා. අන්න එතෙන්දි වැරදුන තැන. ඒ දැන් ඒ මතක් කරලා දෙන්නේ හීන ලෝකයේදී හිත අපි කීමට කියන්නේ අන්න මම අහවල් අහවල් තැන යනවා හීනෙන් දුටුවා. ලොකු ගමන් ඒ නොයෙකුත් දර්ශන දුටුවා කියලා. ඉතින් මමයි කියලානේ කියන්නේ. එතකොට ඒක නිසා කෙනෙක් හිතනවා විඥාණය ඒ වෙලාවේ අතීතයේ ඇත්ත වශයෙන් ඔය ආත්මවාදී ගත්තු බමුණන් පවා එහෙම දෙයක් කල්පනා කරා. සිහින අවස්ථාවේදී මේ විඥාණය ඒ ආත්මය පිට ගිහිල්ලා ඔහොම ඕන හැටියට රවුම් ගහලා ආපහු එනවයි කියලා. ඉතින් ඒක මෙතන බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙම එකක් නෙවෙයි. එහෙම නැත්නම් මේ බෞද්ධ දර්ශනයට අනුව තියෙන්නේ ඒ විඥාණයට අරමුණු වෙන එක ඒක අර ලෝකයේ හිතන ආකාරයට ගමන පිළිබඳ ප්‍රඥාප්තියට සම්බන්ධ කරන්න බෑ. හිතට වැටහෙන අරමුණ ඈත දෙයක් හෝ වේවා ඒක ද්‍රව්‍යමය වශයෙන් භෞතික වශයෙන් සම්බන්ධ කරන්න බෑ. ඒකම තමයි අර හැලිය තුල ඉන්න මිනිස්සයා මරුණට පස්සේ ජීවියක් එළියට ඒමක් ගැන ධර්මය අනුව හිතන්න බෑ. එහෙම නැත්නම් මෙතන ඉඳලා දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයේ උපදින පුද්ගලයා ගැන දැන් කාලේ තෝරන හැටියට මොකක් නමුත් කිරණයක් හරි මොකක් හරි යන්න ඕනේ එතෙන්ට එකතු වෙන්නේ. ඒ විදිහේ සම්බන්ධතාවක් හිතෙනවා. මේ අර භෞතික ධර්ම ආශ්‍රයෙන් හිතීම නිසා ඒක වෙන්නේ. නමුත් අපි ධර්මයේ අපේ ධර්මයේ තියෙන්නේ ධම්මපදයේ කියවන හැම පින්වත් එක්ම දන්නවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. බුද්ධ ධර්මයේ ආරම්භ වෙන්නෙත් අවසාන වෙන්නෙත් ඒ ගාථාවේ කියලා හිතාගත්තට වරදක් නැහැ. මොකද ඒ තරම් ගැඹුරුයි ඒකේ අර්ථය. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. අදහස මොකද්ද? ධර්මයන්ට ධර්මය කියලා කියන්නේ එතන දේවල්. දැන් මනසට අරමුණු වෙන දේ එකට කියන්නේ දේවල් කියලානේ ධම්මා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි හිතන දැන් ඇහැට අරමුණු වෙන්නේ රූප, කනට අරමුණු වෙන්නේ ශබ්ද. එහෙම එහෙම ගිහිල්ලා මනසට අරමුණු වෙන එක, මනස කියන කියන හයවෙනි ඒ ඉන්ද්‍රියට අරමුණු වෙන්නේ ධම්ම කියලා එතන දක්වන්නේ. ධර්මයේ ධම්ම කියන වචනේ යොදන්නේ අපි දැන් කියන ඔය ධම් කියන අදහසම නෙවෙයි. අරමුණ, යම් අරමුණක්, සිතට එන අරමුණ. එතකොට මෙතන මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අපි මේ දේ හැටියට සලකන හැම එකකම හැම එකකටම පෙරටු වෙන්නේ මනසයි. නමුත් භෞතික විද්‍යාව අනුව අපි ධම්මපදයේ සකස් කරන්න ගියොත් කියන්නේ වෙන්නේ කොහොමද? ධම්මපුබ්බංගමෝ මනෝ කියලයි ධම්මපදේ හරි ගස්සන්න වෙන්නේ. ධම්මපුබ්බංගමෝ මනෝ. ධර්මයයි ඉස්සෙල්ලා තියෙන්නේ පස්සේ මනස එන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මනසයි පෙරටු වෙන්නේ ධර්ම කියලා කියන දේවල් පස්සේ එන්නේ. උතන හරි ගැඹුරු කාරණයක් තියෙන්නේ. මොකද මනසට අරමුණු වීම නිසාමයි ඒක දෙයක් වෙන්නේ. ඒක නිසා තමයි මානසිකාර සම්භවා සබ්බේ ධම්මා කියලා තියෙනවා. හැම දෙයක්ම ඇති වෙන්නේ මේ මනසට මනසිනු හටගන්නේ මනසින් මුල් කරගෙන. මනෝමූලිකයි ඔන්නකොටින් කියතොත් අපේ බෞද්ධ දර්ශනය මනෝමූලිකයි. මනෝමූලික විග්‍රහයකට අනුවයි එතකොට චුතු උත්පත්ති තෝරගන්න පුළු තෝරන්න වෙන්නේ. ද්‍රව්‍ය මූලිකව නෙවෙයි. ද්‍රව්‍ය මූලික ගියොත් වැරදෙනවා. අර ආත්ම සංඥාව, ජීව සංඥාව ඒක තුල තියෙනවා. ඒ ඉතින් මනසේ ස්වභාවය කොහොමද? අන්න අර මනෝපුබ්බංගම ආදම එපමණක් නෙවෙයි. මනෝසෙට්ඨ මනසටයි ශ්‍රේෂ්ඨත්වය තියෙන්නේ. මනෝ මනෝමය වෙන එකක් තමයි මනෝමය කියලා කියන්නේ මේ පින්නතුන් දන්නවා මනසින්ම හටගත් කියන එකයි. ඇත්ත වශයෙන් දේ කියන එක මනසින්ම හටගත්තු දෙයක්. එයින් ප්‍රතික්ෂේප වෙන්නේ ධාතු හතර පිළිබඳ කතාන්තරය. නමුත් අර ධාතු කියන ඒවා පවා අපි දන්නවා ඒවා මහා භූත ධර්ම. භූතියෝ හොල්මන් කරන භූතියෝ විතරයි ඒකත්. තනිව හිට ගන්න බැරි ආත්ම වශයෙන් ශූන්‍ය මහා භූත ධර්ම හතරට අපි මේ පටවියාපෝ තේජෝ වායෝ කියලා ධාතු හැටියට හඳුන්වන්නේ ලෝකේ ලොකු දේවල් හැටියට හිතන දේවල් මේ හොල්මන්. මේ මේ භූත ධර්ම විඥානේ හොල්මන් කරනවා සත්‍ය දේ හැටියට. ඒක නිසා දැන් අර මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. මනසින්ම හටගත්තයි කියලා කියන්නේ ඒකයි. අපි මේ දේවල් කියන එක අපි හිතෙන්ම හදාගත්තු දෙයක්. ඒක නිසාම තමයි ඊළඟට ඒ ගාථාවල සාමාන්‍ය ලෝකයා තේරුම් ගන්න අර්ථය මොකද්ද? ඒ ගාථාව අනුව දක්වන නිදර්ශනය. එම නිසාම මනස පෙරටු වෙන නිසාම, මනස ශ්‍රේෂ්ඨ වෙන නිසාම, මනසින් මැවෙන නිසාම තමයි දූෂිත මනසකින් යමක් කිව්වොත් කළොත් හිතුවත් එහෙම ඒ හිතවිලි එහෙම පැවැත්වුවොත් ඒ ඒ වයින් මැවෙන්නේ අපාය නිරය. නිරය දුක් සමූහයක් මැවෙනවා. අන්න මනෝමය. දැන් නිරය ආදී ඒවා ඉබේ මැවෙනවා නිකන් තියෙනව නෙවෙයි. සත්වයන්ගේ කර්මය අනුව පහළ වෙන හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඊළාට දෙව්ලෝක දිව්‍ය විමාන මැවෙනවා. හොඳ සිතක් නම් ප්‍රසන්න මනසකින්. ඒ මට්ට කුණ්ඩලික තන්තර එහෙම තියෙන දිව්‍ය විමාන. කවුරුවත් බාස්ලා ගිහිල්ලා හැදුවා නෙවෙයි එතන. ඒවා ඉබේටම වෙනවා. ඔන්න විදි තත්වයක් මේ ධර්මය අනුව දක්වන්නේ. මනෝමය. ඉතින් මහ පුදුමයි ඒ අතින් ඒකම තමයි දැන් අපි අර නාම රූප ධර්ම ගැන කියනකොට කිව්වේ. ඒ මනෝ මූලික නිසාම. ඒ නාම රූප ධර්ම කියන එක අර මුවා ඉදිරි පිට පෙනෙන දර්ශනය වගේ එහෙම් පිටිම ඡායාවක් පමණයි. ඒක මුලාවක් මායාවක් පමණයි. නමුත් මේ தත්වය ප්‍රත්‍යක්ෂ වශයෙන් වටහා ගන්න පුළුවන් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හරියට අවබෝධ වුණු අවස්ථාවයි. ඒකට යන මාර්ගයයි එතකොට දැන් මේ පිනතුන අහලා තියෙන විදර්ශනාව කියලා කියන විදර්ශනා භාවනාවේ පරමාර්ථය අර බුදුරජාණන් වහන්සේ දක්වපු අනිත්‍යතාව කියන එක ගැඹුරින් අවබෝධ කර ගැනීමයි ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි. ඒකට යන මාර්ගය ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා උපකාර වෙන්නේ පළමුවෙන්ම දැන් අනිත්‍යතාව කියනකොට කොන් දෙකක් තියෙනවා. මොකද්ද කොන් දෙක? ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. උදයබ්බය කියලා කියන්නේ උදය ව්‍යය කියලා කියනවා. ඇතිවීමක් තියෙනවා ගෙවි යාමක් තියෙනවා. ඔන්න ඔය කොන් දෙක නිරන්තරයෙන් මෙනෙහි කරන්න කරන්න මේක ශීඝ්‍ර වෙන්න ශීඝ්‍ර වෙන්න අන්තිමට මේ අපි දෙයක් කියලා හිතාගත්තු දෙය විනිවිද යන තත්වයක් වෙනවා. විනිවිද යනවා කියන එක දැන් අපි යමක් ඇතේ කියලා හිතන එක. සම්කිසි ওই වීදුරු ආදී දෙයක්. ඒවා විනිවිද දකින්න පුළුවන් අවස්ථාව ආවහම ඒකේ තියෙන දෙයක් තත්වයක් නැති වෙලා යනවා. ඒ විනිවිද යන තාක් තමයි ඒකේ දෙයක් කියලා ගන්න. ඉතින් අර ඒක නිසා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ ඔය ප්‍රඥාව පිළිබඳව විදර්ශනා ප්‍රඥාව පිළිබඳව උද්‍යත්ත ගාමිනී පඤ්ඤා අරියා නිබ්බේධිකා උද්‍යත්ත ගාමිනී පඤ්ඤා ප්‍රඥාව තෝරනකොට දක්වන්නේ ඒකට එක්තරා පහටියක් තියෙනවා උද්‍යත්ත ගාමිනී කියලා කියන්නේ ඇතිවීම නැතිවීම කියන ඒ කාරණය පෙන්눔 කරන ඒ ඒක නිබ්බේධිකා විනිවිද යනාන්දමේ ප්‍රඥාවක් එතකොට විදර්ශකයා කරන්නේ මොකද්ද? අන්න අර නාම රූප පිළිබඳ අවබෝධය මූලිකව ඇති කරගෙන නාමයක් රූපයක් වෙන්ව තියෙනව නෙවෙයි. රූපය නිසා අර මුවා ගැන කිව්වා වගේ රූපය නිසා නාමය තියෙනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඊළාට ඒ නාමය නිසායි නාමය මුල් කරගෙනයි රූපය තත්වයක් ලබන්නේ. වෙන් කරලා හඳුනගන්නේ. ওই විදිහට නාම රූප ධර්ම එතනත් සම්බන්ධ නාම රූප ධර්ම මිසක් මෙතන ආත්ම වශයෙන් ගත හැකි සාර වශයෙන් ගත හැකි දෙයක් නැහැ. මේවා සංස්කාර ගොඩක් පමණයි. තියෙන තියෙන අඩියක් පාසා අර දර්ශනය ඈත් වෙනවා නමුත් මුවාට තේරෙන්නේ නැහැ. මුවාට නොතේරෙන එක ඒ මුවා වෙලා තියෙන සත්‍ය විදර්ශකයා ක්‍රමක්‍රමයෙන් මතු කරගන්නවා. ඒකට තමයි ඊළඟට විදර්ශකයාට ක්‍රමක්‍රමයෙන් බලන බලන තැන චලන හැටියට පෙනින්නේ. කමුතුවෙන් මම අගත්තු දෙයක් නෙවෙයි ඒක යථා තත්වයයි. මෙතෙක් ආවරණය වෙලා තිබුණා. අර චලන ස්වરૂපය ආවරණය වෙන්නේ අන්න අර නিত্য සංඥාව නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මේක විපල්යාස විපරීත තත්වයක්. ලෝකේ අපි ඇත්තේ කියලා හිතන එක එහෙම පිටිම නොපිට. ඉසබීම තියාගෙන ඉන්න වගේ තත්වයක් බුදුරජාණන් වහන්සේට පුණන ලෝකය ගැන. ඒකම වෙන්නේ නැති ධර්මයේ දේශනා කරන්න පවා මැලි උනේ. කාටද මේක තේරෙන්නේ? තරම් ගැඹුරු. ඉතින් අන්න ඒකයි මේ කියන්නේ නිත්‍ය සංඥාව විනිවිද යන පලාගෙන යනවා මෙන්න මේ විදර්ශනා ඥානය. ප්‍රත්‍යක්ෂ වශයෙන් පෙනෙනවා අන්තිමට විදර්ශනාවේ හොඳ සමාධිමත්ව සතිය යොදලා ඒ අර ඔය සතිපට්ඨානයට අදාළව ඒව කරගෙන යනකොට ඇතිවීම නැතිවීම දකිනකොට උද්‍යත්ත ගාමිනී පඤ්ඤා කියන එකයි නියම ප්‍රඥාව නම් ඇතිවීම නැතිවීම දැකීමමයි. ඒ දැකීම ක්‍රමක්‍රමයෙන් එක ශීඝ්‍ර වෙනකොට අර මෙතෙක් ඇතේ කියලා හිතාගත්තු එක වෙනුවට අපට පේන්නේ එතන චලන රාශියක් විතරයි. ඒ නාම රූප වශයෙන් ගත හැකි චලන රාශියක් විතරයි, පෙනුමක් විතරයි. ඉතින් ඔන්න ඔය අවබෝධය තුලිනුයි අන්තිමට ඒ කලකිරීමක් ඇති වෙලා මේවා පිළිබඳ නොඇල්මක්, ඒ මේවායින් පිළිබඳ විමුක්තියක් ඇති වෙන්නේ. ඒ විමුක්තිය ඇතිවීම කියලා කියන්නේ මෙතෙක්ේ විඥානයේ දැන් විඥානයේ වැටෙන සටහනනේ අර මෞකුසේ මඩ පැල්ලමක් උනේ. මඩ පැල්ලමක් හැටියට වැටුනේ මෞකුස හෝ යව එනියම් කිසි තැනක නාම රූප වශයෙන් වැටෙන බැල්ලම. එතකොට අර ප්‍රඥාවෙන් ආලෝකේ වුණ අවස්ථාවේදී නාම රූපයේ විනිවිද දැක්ක අවස්ථාවේදී ඒ විඥානය නිදහසෙන් විඥානේ අනිදස්සනයි ආයි නිදර්ශන වැටෙන්නේ මේකේ. දැන් අපි අර පටවි කියන කෙනකොට අපිට සාමාන්‍යයෙන් ඔය පොළව හිතෙන්නා වගේ ආපෝ කියනකොට වතුර හිතෙන්නා වගේ එහෙම දේවල් තත්වයක් නෑ හිතට වැටෙන්නේ. ඒ ශූන්‍ය තත්ත්වය වැටුණාට පස්සේ ඒ තැනත්තාට ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ අල්ලගන්න දෙයක් නැහැ. උපාදානයක් නැති තැන භවයක් නැහැ කිව්වේ ඒකයි. උපාදානයක් ඇති තැනයි පැවැත්මක් තියෙන්නේ. උපාදානයක් නැති තැන පැවැත්මක් නැහැ. උපාදානයක් වෙන්නේ මොකද? අන්න අර තෘෂ්ණාවට ගැළපෙන ආකාරයට යමක් ඉදිරියට අරමුණක් හැටියට ඉදිරිපත් වෙනවා. දැන් ඒක නැති වෙන්න නම් අන්න අර කිව්ව විදර්ශනා ඥාණය වෙන්න ඕන. විදර්ශනා ඥාණය තුලින් කෙරෙන්නේ අනිත්‍යතාව. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ලෝකයේ අනිත්‍යතාව එක්තරා ප්‍රමාණයකට සාමාන්‍ය ලෝකයට වැටහෙනවා. හැම දෙයක්ම අනිත්‍යං අනිත්‍යං කිව්වට. ඒක ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාව විදර්ශනා භාවනාවේදී ක්‍රමක්‍රමයෙන් ගැඹුරින් අවබෝධ වෙනවා. මෙතන මේ ඇතිවීම නැතිවීම රාශියක් පමණයි. ඉතින් ඒක දැන් එතකොට හිතන්න පුළුවන් මේ කියන ප්‍රඥාව එහෙනම් කොහෙද තියෙන්නේ? අපි මේ අහසින් වැටෙනවද? මේ ප්‍රඥාවේ මූල බීජය අප තුල තියෙන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒක දිනු කර ගැනීම පමණයි තියෙන්නේ. මොකක්ද ඒක ධර්මයේ සඳහන් වෙනවා මේ ප්‍රඥාවේ මූල බීජය හැටියට යෝනිසෝ මනසිකාර නමින් හඳින්නනවා. යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ යමක් ඇති වෙන ආකාරය අනුව මෙනෙහි කිරීමයි. කොටින්ම මෙහා කොන දිහා බලලා මෙනෙහි කිරීම. එහා කොන දිහා බලලා මෙනෙහි කරොත් ඒක ඈතට යනවා මිසක් නවතීමක් නැහැ. දැන් ඒක නායිත් හිතා ගන්න අර මුවාගේ කතාව. දැන් මුවා ඈත තියෙන ඒ වතුර ගැන හිත හිතා දුවන දිවිල්ලක් නේ කරන්නේ. මුවාට තේරෙන්නේ මේ මෙතන ඉඳලා අර කියාපු නාම ධර්ම ආදිය විහිදුවන මේ මේ යථා තත්ත්වය එහෙම නැත්නම් මේ හිතෙන් කෙරෙන නාම වේදනා සංඥා චේතනා ආදිය තුලින් මේක මේ රූපය ඇත්ත දෙයක් හැටියට වැටහෙනවා කියන අවබෝධය නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඕක පෙන්눔 කරනවා යෝනිසෝ මනසිකාර කියලා. ඒකේ යථා තත්ත්වය යථා තත්ත්වය අවබෝධ වෙන්නේ කොහොමද? ඒවා පැන නගින තැන අනුව මෙනෙහි කිරීමයි. ඒවා පැන නගින තැන. දැන් මේ අර මුවාට පෙනෙන දර්ශනය පැන නගුනේ තමාගේම සිත තුල තියෙන මෙන්න මේ මුලාව නිසයි කියන එක අවබෝධය එන්න ඕන. ඒ අවබෝධය ආවම තමයි අන්න අර මෙතෙක් පෙනුනේ එක පිළිබඳ ඒ රැවටිලා නැති වෙන්නේ. ඒකයි මේ ධර්මයේ දක්වන්නේ අවිද්‍යාව මුල හැටියට. නොදැන්ම නොදැන්ම නිසායි නොදැන්ම නිසා යම්කිසි සංස්කරණයක් කෙරෙනවා. ඒ සංස්කරණය තුලම තමයි සංස්කාර කියලා කියන්නේ කර්මාදී ඒවා නිසා අර විඥානියත් නාම රූපයත් ඇති වෙනවා කියලා කියන්නේ විඥානය කියලා දෙක ගැටියට බෙදා ගන්නවා අර මුවා මුවා මම මෙතනයි අතන වතුරයි කියලා හිතා ගන්න ඒ ගැන්ම ඒ ගැන්ම අනුව කෙලවරක් නොපෙනෙන විදිහට ඈතට දුවනවා සංසාර සත්‍යයත් කරන්නේ මේ විදිහ දෙයක් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ අර විඥානය කියන එක ඒ දැඩිව ගන්න තාක් ආත්මයක් හැටියට මේ මගේ විඥානය කියලා දැඩිව ගන්න තාක් ඒකට වැටෙන අරමුණත් සත්‍ය හැටියට අරගෙන ඇති දෙයක් හැටියට අරගෙන ඊළඟට ඒක ඔස්සේ දුවනවා තණ්හාවේ. තණ්හාවයි උපාදානියයි. ඒක නිසා මේ වැටෙන රූපය, ඒ ධාතු හතර පිළිබඳගත්තු ශක්තියම තමයි. ඒක මනෝමය කියලා කියන්නේ ඒක මහ පුදුම දෙයක් එතන. දැන් මේ පින්නතුන් අහලා තියෙනවා දැන් කර්මානුරූප සත්‍යය නැති වෙනවා. කර්මජ කියලා වචනිකුත් තියෙනවා. කර්මයෙන් හට ගන්නවා කියලා කියනවා. කර්මය කියලා කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා චේතනාවයි. චේතනාවත් හිත පිළිබඳ දෙයක් නේ. එතකොට චේතනාවෙන් යම් කිසි දේවල් ඇති වෙනවා නම් අන්න අර කියාපු මනෝමය තමයි එතන කියන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය කිව්ව කාරණියම තමයි කර්මයෙන් හට ගැනීමක් ගැන කියනකොට තේරෙන්නේ. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් එතකොට කර්ම ඒවා ඇතුළ ඒවා අර අවිද්‍යාව නිසා ඇතිවෙන ඒ කියන්නේ මම මාගේ කියලා ගැන්ම නිසා ඇති කරගන්න කුසල් හෝ අකුසල් චිත්ත වේග රාශියට අනුව අපි මේ ද්‍රව්‍ය කියලා කියන ඒ ලෝකය පුදුම ආකාරයෙන් වෙනස් වෙනවා. අපි දැන් සාමාන්‍ය ලෝකයා අපි මිටියෙන් කියතෙන් කරන හපංකම් ලොකුවට හැටියට හිතුවට ඒ ඔක්කොටම වඩා පුදුමයි. මේ මරණ අවස්ථාවේ සිතට වැටෙන දේ අනුව දැන් මව් කුසක උනත් හිතලා බලන්න අර වැටෙන කලල රූපයේ තියෙන ඒ ශක්තිය කර්ම ශක්තිය තුලින්නේ අර දරුවෙක් හැදෙන්නේ. මවෙක් පියෙක් මැව්වයි කියලා අපි සාමාන්‍යයෙන් හිතනවා. නමුත් ඇත්ත වශයෙන් කල්පනා කරනකොට ඒ කර්ම ශක්තිය තමයි ජීවත් කරන්නේ. ඉතින් අර අහලා ඇතිනේ අජාසත් කුමාරයා මරන්න කොච්චර උත්සාහ කරාද කුසේන්දි බැරි වුණා අර කර්ම ශක්තිය නිසා. ඉතින් ඒ විදිහට එතනක් තියෙන්නේ අර මනෝමය මනෝපුබ්බංගම ධම මනෝසෙට්ඨා මනෝමය. ඒ ධර්මතාවයි බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙන්නේ. ඒක නිසාමයි මේකේ කෙලවරක් දකින්න පුළුවන් වෙන්නේ. මෙතෙක්ේ විඥාණය කියලා ගත්තු වෙන් කරලා ගැනීම බුදුරජාණන් වහන්සේ අන්තිමට ඒක ඉක්මවන්නේ අන්න අර කියාපු ප්‍රඥාවෙන් ප්‍රඥාව කියලා කියන්නේ සම්පූර්ණ අවබෝධය පූර්ණ අවබෝධය පූර්ණ අවබෝධය එනකොට අර විදිහට කොන් දෙකක් දක්වන්න බෑ මුවාගත්තු ගැන්ම වැරදි මම මෙතනයි වතුර අතලයි කියලා ගැනීම වැරදි. නමුත් ඒක තිබෙන තාක් කෙලවරක් නැතුව දුවනවා. අවබෝධය. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ දිවිල්ලක් නෙවෙයි නැවතිලා. නැවතිලාම බලන්න. නැවතිලා බලන්නේ මොකද්ද? තමන්ගේම පංචස්කන්ධය දිහා. දැන් අපි මේ ලෝකය ගැන දැනගන්නවා කියලා අපි මේ ලෝකයේ රටින් රට යනවා. ඒකමදි වෙනකොට ග්‍රහලෝක සොයාගෙන යනවා. සත්‍ය, සාර ධර්ම කියාගෙන යන දේවල් ඔස්සේ. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළා. මම බයක් පමණ වූ මේ සංඥාවත් මනසත් සහිත මේ ශරීරයම මම පෙන්වනවායි ලෝකයක් ලෝකේ හටගැන්මත් ලෝකේ නිරෝධයත් ලෝක නිරෝධ මාර්ගයත්. එතකොට ඒක තේරුම් ගන්න වෙන්නෙත් මෙන්න මේ කියපු කාරණේ ආශ්‍රිනු. මනස තුල තිබෙනවා. මනසින්මයි මේ හැම එකක් මනසයි ශ්‍රේෂ්ඨ. ඒක නිසා මේක මෙතනම දකින්න ඕන සත්‍යයක්. ඒ නොදකින්න තාක් ඒ කාරණේත් අවබෝධ නොකරන තාක් සත්‍යය භවෙන් භවයට අන්න අර කියපු ශෝකාන්ත නාට්‍ය. ඒ ත්‍රාසජනක හාසජනක ශෝකජනක නාට්‍ය රඟපානවා. අනන්ත කාලයක් සංසාරයේ භවයේ ගියයි කියලා කියන්නේ උකයි. ඉතින් අන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ ಜಾති තත්වයෙන් නැවත උත්පත්ති තත්වයෙන් දැන් අපි පටිච්චසමුප්පාද ගැන කියනකොට දන්නවා තණ්හාව නිසා දැන් මෙතෙක් කියාපු කාරණා අනුව තණ්හාව නිසා උපාදානය කියලා කියන අල්ලා ගැනීමක් වෙනවා. අල්ලා ගැනීමක් තුල ඒක අල්ලා ගැනීම කියන අදහසම තියෙනවා. අල්ලා ගන්න කෙනෙක් සහ අල්ලා ගන්න දෙයක් කියලා ඔහොම හැඟීමකුත් තියෙනවා. කොන් දෙකක්. ඒක එක නිසාමයි පැවැත්මක් තියෙන්නේ. පැවැත්ම කියලා කියන්නේ අන්න අර කොන් දෙකත් අනුව යන එකක්. කොන් දෙකක් අනුව මැන්න හැටිය එතන යම්කිසි දෙයක් හැටියට ගන්නවා. පැවැත්මක්. අර මුවා පවතින්නේ අර දුවන ගැම්ම දැන් මම මෙතනයි අතන වතුරයි. ඒ දෙක අතර පැවැත්ම තමයි මුවාගේ දිවිල්ල තුල තියෙන්නේ. අපේ දිවිල්ලත් එහෙමයි කියලා හිතා ගන්න ඕන මේ මුළු මහත් ජීවිතය තුල කරන්නේ මොකද්ද? ඒ සදොරට එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය හයට අසකන නාසය දිවකය මන කියන ඒ ඉන්ද්‍රිය හයට එන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා කියන ඒ අරමුණු ඔස්සේ අර මුවා දිව්ව වගේ දුවනවා බුදුරජාන් වහන්සේ ඇහැට පෙනෙන දේ පමණක් නෙවෙයි සංඥාව හැටියට මිරිඟු හැටියට හැඳින්වෙන්නේ බුදුරජාන් වහන්සේ මුළු මහත් සංඥා ස්කන්ධයම සංඥා ගොඩම මිරිඟුවක් හැටියට දැක්ුවා නමුත් ඒක අපිට වැටහෙන්නේ නැහැ. අපි හිතන්නේ අර මුවාට විතරයි මේක මුවා වෙලා තියෙන්නේ කියලා. අපි කාටවත් මේව මුවා වෙලා කියලා හිතා ගන්න ඕන. ඒකට ඇසෙන් පෙනෙන මිරිඟුව වගේම තමයි කනට ඇහෙන මිරිඟුවත් නැහැයට දැනෙන මිනිගුවත් ඊළඟට අනිත් ඉන්ද්‍රියන්ට දැනෙන ඒවත් මිනිගුව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළා. මොකද ඒවා ඒවා ඔස්සේ දුවන්න දුවන්න කෙලවරක් නැහැ. ඒ වෙනුවට අන්න යෝනිසෝ මනසිකාර කිව්වේ ඒවා හටගන්න තැනට හිත යොමු කරන්න. හටගන්නේ කොතනද? අන්න අර අපි දෙකක් කියලා ගත්තොත් ඒ ගැන්ම ඒක මොකද්ද කියලා හිතලා බලන්න ඕන. දෙකක් කියලා බෙදා ගැනීම නිසා ඔන්න අපි අවබෝධයක් තියෙනවා මේ දෙක ගැටෙනවා කියලා. ගැටීමක් ගැන හැඟීම එන්නේ දෙකක් පිළිබඳව අවබෝධයක් උපන්‍යාසයක් ඇති තැනයි. එතකොට ඒ ගැන්ම වැරදි බවයි බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ. මේවා ඔක්කොම හේතුප්‍රත්‍ය රාශියක් මිසක් එකක්වත් වෙන් කරලා ගන්න බැරි දේවල්. අර ධාතු ගැන කිව්වෙත් ඒකයි. ඒවා වේදනාව මගින්ම දැනෙන ගති ස්වરૂප අනුව අපි ඒවා වෙන් කරලා ගන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඊළඟට ඒවා ආශ්‍රයෙන් අන්නන්ට කියපු නාම ධර්මات පවතිනවා. එතනත් එතකොට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය. වුණුන් සම්බන්ධව යන දියක්. ඉතින් ඒක තමයි ওই සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ප්‍රකාශ කළේ මේ සංසාර පැවැත්ම පිළිබඳව ඒ පටිච්චසමුපාද විග්‍රහයකදී විඥානයත් නාම රූපයත් අතර තියෙන්නේ හරියට බටකොටු මිටි දෙකක් එකට එකක් හේතු කරලා තියුවා වගේ. එකකට එකක් හේතු කරලා ඉෂ්ටවල තියුවා බටකොටු මිටි දෙක තනිව හිට ගන්න බෑනේ එකකටවත් එකක් ඇද්දාම අනිත් එක වැටෙනවා මේක ඇද්දාම අනිත් එක වැටෙනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒකට විඥානයත් නාම රූපයත් මේ ධර්මයට අනුව හිතා ගන්න තියෙන්නේ. විඥානයත් නාම රූපයත් අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව නිසායි මුළු මහත් සංසාරයේ තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ යම් තාක් ලෝකේ ඇතිවීමක් තිබෙනවා නම් සත්වයින් ඇති වෙනවනම්, චුත වෙනවනම්, දිරනවනම්, නැවත උපදිනවනම් ඒ හැම ප්‍රඥාප්තියක්ම හැම දෙයක්ම මෙන්න මේ දෙක ඇතුලේ තියෙනවායි කියලා මොකද්ද? විඥාණය ප්‍රත්‍ය කරගෙන නාම රූපය තියෙනවා. නාම රූපය ප්‍රත්‍ය කරගෙන විඥාණය තියෙනවා. මේ නාම රූපය කියලා කියන්නේ මොකද්ද? නමට රූපයක්. ඒක නියම රූපයක් නෙවෙයිනේ. අර මුවාට පෙනෙන රූපය නියම රූපයක් නෙවෙයිනේ. නමට රූපයක්. නමුත් අපි අපිට එහෙම හිතෙන්නේ නැහැ. අපි අර කියාපු ඡායා රූපය දැඩිව අල්ල ගන්නවා. මේක තමයි මගේ රූපය. මම මේ පොඩි කාලේ මම තරුණ කාලේ මම විවාහ වෙන අවස්ථාවේ ඔහොම මම මේ තනතුරු ලබාපු තාන්නමාන ලබාපු අවස්ථාවේ කියලා අපි රූප තියාගෙන ඕවා ඒවා දැඩිව ගන්නවා. නමුත් මේ ඔක්කොම ඡායා ටිකක් විතරයි. මේවා නිකම්ම මේ නමට රූප. ඒ අපි එහෙම ගත්තත් ඒ විදිහට ගන්න කියන්න තියෙන්නේ නිකන් මේ අර භූත හොල්මන් ටිකක් විතරයි. බාහිරව පෙනෙන. යථා තත්ත්වය නම් අන්තිමට බුදුරජාණන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ ඒ මේක නිමිත්තක් වශයෙන් ගන්න බැරි ශූන්‍ය තත්වයක් මෙතන තියෙන හිස් බවක්. එකකටවත් තනිව නැගිටින්න බෑ. එතකොට අවිද්‍යාව නිසා යොන්න එතකොට සංසාරයක් ඇති වෙනවා කියුවේ ඒ වැරදි ගැන්ම නිසා. වැරදි ගැන්ම නමුත් ඒ චේතනා ශක්තිය තුල තියෙනවා අන්න අර ධාතුන් ක්‍රියාත්මක කරලා මා පාන ගතියක්. මේ මම පෑම් ගොඩක් තමයි එතකොට භවයේ තියන්නේ. නමුත් ඒක තුල තියෙන අර දුක්ඛ ස්වභාවය බුදුරජාන් වහන්සේ මතු කරලා දීලා මේක කෙලවරක් පෙන්눔 කරනවා. කෙලවර තියෙන්නේ අර කියාපු දැනුම් සම්භාරයක් තුලින් නෙවෙයි. ප්‍රඥා ප්‍රාසාදය කියන්නේ අර තට්ටු සහිත පුස්තකාලයක් නෙවෙයි. මේ තියෙන මලකඩ ඉවත් කර තැන. මලකඩ සමූහයක් මේ සංසාරේ බැඳිච්ච ඒවා. ඒවා ක්‍රමානුකූල උත්සාහයකින් සීල සමාධි ප්‍රඥා කියන ප්‍රයත්න රාශියක් තුලින් ක්‍රමානුකූලව ඒවා ඉවත් කරන හැටි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලින් ඒවා ඉවත් කරන්න කරන්න අන්න අර හිතේ තිබෙන නයිසાર્ගික ස්වාභාවික ආලෝකය මතුවෙලා ලෝකයේ යථා තත්ත්වය ඒක තුල පිළිබිඹු වෙනවා. ඒක ඒ දිස්නය තුලින් පෙනෙනවා. එතකොට අන්න ඒ தත්වයයි බුදුරජාණන් වහන්සේ මතු කරලා දුන්නේ. එතකොට අපි මේ බෞද්ධ ශාසනය කියලා කියන්නේ ඔන්න ඔය සාර ධර්මයි. ඒ වෙනුවට අපි අර බටහිරින් ආවා හෝ වෙනම අර සක්කාය දිට්ඨිය පහනකල මනෝවිද්‍යාඥයින් ඉදිරිපත් කරන තර්කවලට යට වෙලා අන්තරාභාවල හිර වෙන්නේ නැතුව අපි මේ භවය හරියාකාර තේරුම් ගන්න, ඒ වගේම භව දුක ගැන සංවේගවත්ව අපිට කරන්න තියෙන්නේ භව දුක නැති වෙන මේ විදර්ශනා මාර්ගයට පිවිසිලා අර කියාපු උද්‍යත්ත ගාමිනී පඤ්ඤා කියලා කියන ඇතිවීම නැතිවීම දකින. ඒ ප්‍රඥාවත් යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ මේවා ඇති වෙන තැනට හිත යොමු කිරීම තුළින් ඇති කරගන්න දර්ශනයත් උපකාර කරගෙන ඇතුළතින්ම ඇති කරගන්න ප්‍රඥා ආලෝකය තුළින් මේ අපේ ඒ සංසාර විමුක්තිය ඇති කර ගැනීම යෝ කියලා තථා ස්වභාවය අවබෝධ කර ගැනීම. එතකොට නුවණින් කල්පනා කර ගන්න ඕන අපි බුද්ධ ශාසනය කියලා කියන මෙන්න මේ වටිනා කොටස් එන්න එන්නම ඒවා අව탁සීරුවට ලක් වෙනවා ඉවත් වෙනවා මේ සමාජයේ භාවිතයෙන් ඉවත් වෙනවා. ඒක නිසා අපි කල්පනාකාරී වෙන්න ඕන මේ වායේ මේ සාර ධර්ම ටික අපි රැකගන්න මේ බුද්ධ ශාසනය රැක ගැනීම කියලා කියන්නේ එකයි මේ අද වටිනා දවසේ මේ පින්වත් පිරිස ප්‍රතිපත්තියට දවස යොදලා වෙන කොතිකුත් දේවල් තිබුණත් අන්න අර කියාපු ඇතුළත දර්ශනයට උපකාර වන්නා වූ බණ භාවනා වලින් යෙදිලා අද මේ මේ ධර්ම දේශනාවත් අපි ඒ විදර්ශනාවට නඹුරු කරලා කිව්වේ එකයි. ඉතින් මේ පින්නතුන් නුවණින් කල්පනා කරගෙන මෙතෙක් ඒ Taman අද දින රැස් කරගත්තු ඒ කුසල් සම්භාරය සිල් රැකීමෙන් ඒ වගේම මේ ඒ සිල් සැකින පිරිසට දාන ආදී දීම සැපීම ආදී මේ පින්නතුන් තවත් රැස් කරගත් පින් රැස් කරගත් ඒ හැම එකක්මත් මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය වශයෙන් ඇති කරගත්තු ඒ කුසල ශක්තියත් උපකාර කරගෙන ඒවා උපනිශ්‍රේ කරගෙන ඒ වගේම කල්යාණ මිත්‍ර අසුරත් පිහිට කරගෙන හකිතාක් ඉක්මනින් මේ මේ දැන් එන්න එන්නම මේ බුද්ධ ශාසනය අර අඳුරු පැත්තට යන බව පේනවා. ඒක නිසා තම තමන් උත්සාහවත් වෙලා අතුලතින්ම ශාසනය රැක ගන්න, ශාසනය තුලින් වැඩ ගැනීමෙන් මේ බණ භාවනා සාර්ථක කර ගැනීමට මෙතෙක් රැස් කරගත් කුසල සම්භාරයේ උපනිශ්‍රය වේවා කියලා ඉක්මනින්ම මේ තම තමන් සංසාර දුක මේ සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග බල ප්‍රතිවේදීන් සංසාර දුක නැති කර ගැනීමට මේ ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. එසේම මේ මේ විශේෂ යම් තාක් සත්වයින් සිටිනවා නම් එවගේ ධර්ම ශ්‍රවණේ ධර්ම දේශනාමය කුසල අනුමෝදන් වීම වීමට ඒ හැම දිනාගේ අනුමෝදන් වීම තුලින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා. මේ ගාථා කියන්නේ තාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්ඛන්තු නෝකං දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සම්බේ විපාණෝ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 භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට தெருவன் சரணாய்